ඉතින් අද දවසේදීත් අපට යොමුව තිබෙන දහම් ගැටලු පිළිබඳව අපි මේ මොහොතේදී සාකච්ඡා කරමු. ඒ අනුව කරුණු කාරණා විමසා ගනිමු. අපි අවධානය යොමු කළොත් අපට අද යොමු තිබෙන දහම් ගැටලු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ දිනකට ධර්මදේශනාවන් 5ක් 6ක් පමණ ඇසීමත් පසු ඒවා මනසිකාර කරමින් ඉතා සතුටින් කාලය ගත කළා. නමුත් මෑතකදී ඇතු අසනීප තත්වයෙන් පසු ඉහත ආකාරයට කටයුතු කිරීමට අකමැති ස්වභාවයක් හටගෙන තියෙනවා. ඒ වගේම නිදා ගැනීමට යෑමේදී අසූ දහම් කරුණු අපිළිවෙලට සහ පාලනයෙන් තොරව සිහිපත් වීම නිසා මනසට දැඩි පීඩනයක් සහ නිින්ද නොයෑමත් සිදු වෙනවා. ඒ තත්ත්වයෙන් යථා තත්ත්වයකට පත්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් යා දෙන්නට කියලා අපි දහම් කරුණු පිළිබඳව අපි ශ්‍රවණය කිරීමේදී අප තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ දේවල් අපේ ජීවිතය තුළින් අත්දකින්නට සහ ඒවා ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්නට. ඇතැම් තැනකදී අපිට බහුශ්‍රත බව කියන එක බහුශ්‍රත භාවය කියන එක නරක දෙයක් නෙමෙයි. බහුශ්‍රත බව කියන එක තාම හොඳ දෙයක්. හැබැයි බහුශ්‍රත භාවය කියන එක අදිමාත්‍රිකව වැඩිම ඇතුලේ ඒක වැඩිපුර භාවිත කිරීම ඇතුලේ ඒක මාර්ගයට බාධකයක් විදිහට ඉදිරිපත් වන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා ඉන්ද්‍රිය ධර්ම භාවිත කරනකොට ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මයක් වැඩි යුතුම ධර්මයක්. හැබැයි ඒක අදිමාත්‍රික වීම නිසා. ඒ කියන්නේ ඒක වැඩිපුර වැඩි වහම මොකද වෙන්නේ? ඒකේ ඒක නිසා ඇතිවන ආදීනමයන් තියෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ඒක අවශ්‍යයි. හැබැයි ශ්‍රද්ධාව කියන එක වැඩි වීම ඇතුලේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි සමාධිය කියන එක හොඳයි සමාධිය වැඩිවීම ඇතුළේ ගැටලුවක් තියෙනවා. වීරයත් හොඳයි වීරය වැඩිවීම ඇතුළේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ඉන්ද්‍රිය ධර්මය භාවිත කිරීමේදී ඒින් නැතිවෙන ගැටලුකාරී තත්වයන් තියෙන ඒවා කොත්පමණ හොඳ වුණත් අන්න ඒ වගේ ශ්‍රතවත් බව කියන එකත් ඊටාම වැදගත් දෙයක්. හැබැයි ශ්‍රතවත් භාවය කලමනාකරණය කර නොගැනීම මත විවිධ ප්‍රශ්න ගැටලු උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප තේරුම් ගන්නට අවශ්‍යයි අපේ ධර්මය අපි තේරුම් ගැනීමේදී අර කරුණු කාරණා වශයෙන් ජීවිතෙන් පරිබාහිර දේවල් ලෙස ධර්මයේ ඉගෙන ගන්නවට වඩා ජීවිතයේහි යථා ස්වභාවය නැතිනම් ජීවත් වෙනවා කියන තැන विद्यमान වන යථාර්ථය පිළිබඳව විවරණය කරනු ලබන ආකාරයන් විදිහට ධර්ම ශ්‍රවණය කිරීම. ඒක තමයි වැදගත්ම දේ බවට පත්වන්නේ. එතකොට අපි මේ ධර්මය කියලා අහන්නේ ධර්මය කියලා තේරුම් ගන්නට යන්නේ ජීවිතෙන් පරිබාහිරව එළිය තියෙන දෙයක් නෙමෙයි. අපි ධර්මය කියලා අපි තේරුම් ගන්නට යන්නේ අපේ ජීවිතේම යථා ස්වභාවය බවට පත් වෙනවා. බණක් ඇහුවත් අපි ඒකටම ආදේශ කරගෙන අහන්නට උත්සාහවත් වන්නට ඕනේ. ඒක ජීවිතය තුළින් අත්දකින්න දෙයක් බවට පත් වෙනකොටම අපිට ඒ කෙලෙස් ධර්මයන් ගෙවීමටත් ඒ තුළින් ඒ නිසා අපිට පුළුවන්කම තිබෙනවා. එහෙනම් අර දහම් කරුණ වශයෙන් වෙන වෙනම ගොඩනගාගත්ත දේ ඒක නරකක් නෙමෙයි. හැබැයි ඒක කලමනාකරණය කිරීම ඔබ දැන් සිද්ධ කළ යුතු වෙනවා. අපි ගත්තාම පොත්පත් කියවීම දැනුම සම්පූර්ණ කරන දෙයක්. පොත්පත් එකතු කරගත්තාම ඔබට ඒ දැනුම සම්පූර්ණ කරගන්න අවකාශය තියෙනවා තමයි. හැබැයි නොකියවා අපිලිවලින් මේ පොත්පත් හැමතැනම දාලා තිබ්බහම එකෙන් ඇති වෙන්නේ හොඳක් නෙමෙයි. එතකොට අර සිතත් ඒ වගේ තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඔබේ සිත කලමනාකරණයකට නතු කර ගැනීම මේ වෙලාවේදී කළ යුතු වෙනවා. ඒක ප්‍රායෝගික භාවිතය වෙනම තාක්ෂණයක් වෙනම දෙයක්. ඒක අපිට මුල ඉඳලා ඒක භාවිත කිරීම ආරම්භ කරන්නට වෙනවා. සමහර වෙලාවට ඉගෙන ගැනීම ඇතුලේ ඔබ චිත්තචෛසික ආදී ධර්මයන්ගේ ඉතාම ගැඹුරු සියුම් විග්‍රහයන් ඔබ තේරුම් අරගෙන ඉන්නට පුළුවන්. ඒවා අහලා තියෙන්නට පුළුවන්. ඒවා ඉගෙනගෙන තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රායෝගික භාවිතයට ඔබ යනකොට ඔබට ප්‍රායෝගික භාවිතය ඇතුලේ සතර සතිපට්ඨානයේ ඔබේ මනස වඩන තැනින් තමයි පටන් ගන්නට වෙන්නේ. ඒකට ඔබට පුළුවන්කම තියනවා සතිපට්ඨානය තුළ ඔබේ මනස භාවිතයට ගන්නට. ඒ නිසා දැන් අර වෙනම බණ අහන්නට යනවා කියන එකට වඩා ඔබ වැඩි මූලිකත්වයක් දෙන්නට ඕනේ. අහගත්ත ධර්මය ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්නට. ඉතින් අහගත්ත ධර්මයේ ප්‍රායෝගිකව භාවිත කරන්නට යනකොට සතිපට්ඨානෙහි ඔබේ මනස භාවිත කරන්නට පටන් ගන්න. ඔබට සිහිය පැවැත්ම කියන එක සිහියේ පැවැත්ම කියන එක සිදුවන බව අඩු නිසා තමයි ඔබට අර කියපු ලක්ෂණ දැනෙන්නට පටන් ගන්නේ. ඒ නිසා කය පිළිබඳව සිහිය පවත්වන්න. එහෙමත් නැතිනම් ඔබේ සිත පිළිබඳව සිහිය පවත්වන්න. සිත වැඩ කරන ආකාරය පිළිබඳව. මේ අවස්ථාවේදී සිතේ උද්දච්චයට අනුව යනවා. සිතේ විසිරීම වැඩි. නම් සිතේ විසිරීම වැඩි බව දකින ඔබ සිත ඒකාග්‍රගත කරගන්නට ඒ කාර්මණක පිහිටවන්නට ඕනේ බව ඔබටම වැටහෙනවා. ඒ වගේ අවස්ථාවලදී කල්ැතුව මේක හඳුනාගෙන ඔබට පීඩාකාරී තත්වයක් ගොඩනැගෙන්නට පෙර ඔබේ සිත ආපසු හරවා ගන්නට පුළුවන්කම තිබෙනවා. සාමාන්‍ය ස්වභාවය තමයි අර පීඩාකාරී තත්වයන් ඇති වුණාට පස්සේ අපිට අමාරුයි ආපහු ඒක අනිත් පැත්තට ගන්න. ඒ නිසා දවස පටන් ගන්න තැන ඉඳලම ඒමත් තත්වය ගොඩ නොනැගෙන විදිහට ඔබ සතිපට්ඨානයක් තුළ ඔබේ මනස භාවිත කරන්න පුරුදු වෙන්න ප්‍රායෝගික භාවිතයක් විදිහට ඊට පස්සේ ඔබේ සිත පිළිබඳව නිතරම චිත්තානුපස්සනාව පැත්තෙන් ඔබ ඉදිරියට යන්නට උත්සාහවත් වන්න. ඉතින් ගොඩක් ධර්ම ශ්‍රවණය කරලා තිබෙන කෙනෙක් නිසා ඔබට ඒ භාවනාවෙහි තාක්ෂණික පැතිකඩ පිළිබඳව නැතිනම් ඒ භාවනාව කරන ආකාරය පිළිබඳව ඔබට දැනුම ඇති කියන උපකල්පනය මත ඉඳලා තමයි මේ විදිහට කිව්වේ. ඉතින් ඒ නිසා චිත්තානුපස්සනාව තුළ ඔබේ සිතේ හැරවීම, ඔබේ සිතේ ලක්ෂණයන් හඳුනා ගන්නට උත්සාහවත් වෙන්න. ඒක හැම මොහොතකම ජීවත් වෙන හැම අවස්ථාවකදීම ඒ සඳහා උත්සාහවත් වෙමින් ප්‍රායෝගික භාවිතය කරා මේක නැඹුරු කරගන්නට උත්සාහවත් වන්න. දැනුමක් ඇටියට ගොඩනගාගෙන තියෙන දේ ඔබේ ජීවිතය තුළ විට ක්‍රමානුකූලව භාවිත වන්නට පටන් ගනීවි. ඒ හින්දා සතිපට්ඨානය තුළ පළමුව සිත භාවිත කිරීම ආරම්භ කරන්න ක්‍රමානුකූලව ඒ භාවිතය ඔබේ සිත ඔබට සැනසීම උරුම කරන්නක් බවට පත් කරයි. ඔබට ඒකාග්‍රතාවය කරා පමුණවන්නක් බවට පත් කරයි. ඒ නිසා එතනදී ප්‍රමාදී බවක් ඇති කරගන්න නැතුව වීරය උපදෝගෙන අලසවන්නේ නැතුව ඒ කියන්නේ තීන මිද්දේ ඉන්නට ඉඩ නොතබා ප්‍රායෝගික භාවිතය පිළිබඳවම නැවත නැවත සිත නමන්න නැවත නැවත සිත යොමු කරන්න ඒක තමයි අපිට එතනදී කරන්නට තියෙන වඩා වැදගත්ම සහ හොඳම දේ බවට පත්වන්නේ. ඊළඟ ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් කර්මජ රූප සහ චිත්තජ රූප නූපදවන සිත් සහ ඒවායේ ආවිෂ කොපමණක්ද කියන එක පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලනවා. එතකොට කර්මජ රූප සහ චිත්තජ රූප නූපදවන සිත් සහ ඒවායේ ආයුෂය කියනකොට සිතක ආයුෂය කොහොමත් එක ක්ෂණයයි. සිතක ආවිෂය එක ක්ෂණයයි එක මොහොතයි. එතකොට චිත්තජ රූප නූපදවන සිත් සහ ඒවායේ ආවිෂය කියනකොට ඒ සිත්වල ආවිෂය ගැන නම් කතා කරන්නේ. ඒ සිත්වල ආවිෂය එක එක ක්ෂණයයි එක මොහොතයි උපදින්නේ. ඒ වගේම කර්මජ රූප සහ චිත්තජ රූප නූපදවන සිත් මොනවාද? කර්මජ රූප සහ චිත්තජ රූප නූපදවන සිත් ගත්තාම අරූපාවචර භූමියේහි අරූපාවචර සිත්වලින් කර්මජ රූප හෝ ඒ රූප චිත්තජ රූප උපදවන්නේ නැහැ. අරූපාවචර භූමියේහි අරූපාවචර සිත්වලින් එහෙම උපදවන්නේ කර්මජ රූප හෝ චිත්තජ රූප ඉපදවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේගේ චුතිසිතේ සහ ප්‍රතිසන්දිසිතේ කර්මජ රූප හෝ චිත්තජ රූප ඉපදවීමක් කරන්නේ නැහැ. ඒ වගේම දෙපංච විඥාන සිත්වල කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. ඒ වගේම අකුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත් දසය නැතිනම් පහක් බැගින් වූ දෙපංච විඥාන කියන පහේ ගොඩවල් දෙකක් වන මේ සිත් 10 10වෙනොත් කර්මජ රූපෝ චිත්තජ රූප උපදවන නැතිනම් චිත්තජ රූප උපදවන සිත් නෙමෙයි මේ සිත්. දෙපංච විඥානවල සිත්වල නැතිනම් ඒ බඳු මට්ටමේ සිත්වලින් රූප නූපදවන්නේ ඒ සිත් ඊටාම දුර්වල සිත් නිසා. ඒ වගේම අරූපාවචර මට්ටමේ සිත්වලින් රූප නූපදවන්නේ ඒවා අරූපාවචර මට්ටමේ රූප උපදවන ශක්තියක් ඒ සිතෙහි නොමැති නිසා. රහතුන්ගේ චුතිචිත්තය තුළ නැවත රූප ඉපදවීමෙහි හැකියාවක් එතන ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේම ප්‍රතිසන්දිසිත ප්‍රතිසන්දිය ලබා දීම පිණිස පහළවනවා මිසක ඒක නැවත රූප ඉපදවීම ජනනය කරන්නේ ඊළඟට පහළවන සිතත් එක්ක තමයි රූපයන්ගේ ඉපදීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒකට මෙන්න මේ ආකාරයට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කර්මජ රූප හෝ චිත්තජ රූප නූපදවන සිත්. වශයෙන් ඒ දෙපංච විඥාන සිතුත් ඒ වගේම අරූපාවචර සිත් ටිකත් ඒ වගේම චුතිචිත්ත සහ ප්‍රතිසන්දි සිත්ත්‍ය රහතන් වහන්සේගේ චුතිචිත්තය සහ ප්‍රතිසන්දි චිත්තයයි කියන මේ සිත්වලදී මේ චිත්තජ රූපයන් ඉදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කර්මජ රූප නිපදවන්නේ සිතින් පමණක්ද එසේනම් නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුළ ප්‍රසාද රූප හය අක්‍රිය නොවි පවතින්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලනවා. කර්මජ රූප නිපදවන්නේ සිතින් පමණක්ද කියනකොට කර්මජ රූප නිපදවන්නේ කර්මයෙන්. කර්මජ රූප සිතින් උපදවනවා කියන්නේ නැතුව කර්මජ රූප උපදවන්නේ කර්මය නිසා කියලා කියන්නේ. කර්මජ රූපයි චිත්තජ රූපයි කියලා අපි රූප දෙකක් ගැන කතා කරනවා. ඒවත් ඔක්කොම සිතින් උපදවන රූප නම් අපිට කතා කළ යුතු වන්නේ චිත්තජ රූප පමණයි. හැබැයි කර්මජ රූප කියලා කියන්නේ කර්මයෙන් උපදවන රූප කියන එකට. චිත්තජ රූප කියලා කියන්නේ සිතින් උපදවන රූප විදිහට. අර මුලින් කතා කරපු රූප නෝපදවන සිත් හැරුණකොට අනිකුත් පවතින සියලු සිත් වලින් රූපයන්ගේ පහළ කිරීම රූපයන් ඉපදවීම සිද්ධ කරනවා චිත්තජ රූප විදිහට. කර්මජ රූප විදිහට උපදින්නේ අර කර්ම විපාක වශයෙන් රූපයන්ගේ පහළ කිරීම සිදු කරන අවස්ථාවල තමයි කර්මජ රූප උපදින්නේ. බොහෝ වෙලාවට භාංග චිත්ත සංතති ආදිය තුළ ඒ රූපයන්ගේ ජනනය කිරීම සඳහා උපනිශ්‍රය භවක් සපේනවා නම් ඒ බඳු ආකාරයකට ඒ රූපයන්ගේ පහළ කිරීම නැවත නැවත ඉපදවීම සිද්ධ කරන්නේ කර්මයේහි බලපෑම මත. ඒ දේවල් වලට තමයි කර්මජ රූප කියලා හඳුන්වනු ලබන්නේ. චිත්තජ රූප කියලා කියන්නේ ප්‍රවෘත්තියේදී මේ ඇතිවන සිත් වලින් පහළ කරනු ලබන පහළවන රූප තමයි එතනදී කතා කරන්නේ. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේ නමකට හෝ ආර්යයන් වහන්සේ නමකට ඒ ඉන්ද්‍රිය ධර්මයන් අතර බින්නව තියනවා කියලා එකක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ දැන් සිත් පහල කිරීමක් වෙන්නේ නැහනේ. එතකොට ප්‍රසාද රූප හය අක්‍රිය නොවි පවතින්නේ කොහොමද කියලා. ප්‍රසාද රූප සක්‍රියව තියනවා කියන්නේ නැහනේ. එතකොට ප්‍රසාද රූපයන්ගේ පහල කිරීමක් නැවත නැවත ඉපදවීමක් ඒ අවස්ථාවේදී සිද්ධ කරන්නේ නැහැ. ඒ සිත් උපදවනවා කියන එක නැවත නැවත පහල කරනවා කියන එක ඒ ඒ ප්‍රසාද රූපයන්ගේ ඉපදවීම කියන එක සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒ සිත් පහළ වීම කියන එක සිත් ඉපදීම කියන එක ඒ අවස්ථාවවලදී සිදු නොවන නිසා. සා නිරෝධ සමාපත්තියට සමවැදුණු උතුමන් වහන්සේ නමකගේ ඒ රූපයන්ගේ පහළ කිරීම කියන එක සිදුවන අවස්ථාවක් බවට අපට හඳුනා ගන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. කර්මය කියන එක වෙනම විෂයක් වෙන නිසා කර්මයේහි බලපෑම වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒව භවාංග සිත් ආදී ලෙස සිත් પરම්පරාවක් විදිහට උපදවමින් රූප උපදවනවා කියන එක තිබඳු අවස්ථාවලදී සිද්ධවන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා රහතන් වහන්සේ නමකගේ ඒ ප්‍රසාද රූපයන්ගේ පැවැත්මක් ඒ වෙලාවේදී නැවත නැවත උපදවමින් යන බවක් තියෙනවා කියන එකක් සිද්ධවන්නේ නැහැ. ඒ රූප සහ සිත් ඉපදවීම යම් කාල පරිච්ඡේදයකට අදිෂ්ඨාන කරන ලද කාල පරිච්ඡේදයකට නවතාලීම තමයි අදිෂ්ඨානකට නවතාලීම තමයි සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඒ කාරණාව අපිට වඩාත්ම පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට අද දවසේදී යොමු තිබෙන ගැටලු පිළිබඳව බලනකොට තව ගැටලු කිහිපයක් යොමු වෙලා තිබෙනවා. චක්කුද්්වාරික අතිමහත්තාරම්මන වීතිය පරිත්තාරම්මන වීති මහත්තාරම්මන වීති අතිමහත්තාරම්මන වීති අවිභූතාරම්මන වීති විභූතාරම්මන වීති කියන මේ දේවල් පැහැදිලි කරලා දෙන්නට කියලා. ඉතින් සිත පිළිබඳව ඉගෙන ගැනීමේදී මේවා වෙනමම අධ්‍යයනය කළ යුතු වෙනමම ඉගෙන ගත යුතු වෙනමම අපිට දීර්ඝ ලෙස කතා කරන්නට තියෙන දේවල්. ඒකට මේ වගේ වැඩසටහනකදී අපිට මේ කෙටියෙන් පිළිතුරක් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අධ්‍යයනය කරන කෙනෙකුට පමණක් ඒක එපමණකින් ප්‍රාමාණික වෙයි කියන එකක් හිතන්න බෑ. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා. ඒක තවදුරටත් හොයන්නට, තවදුරටත් ගවේෂණය කරන්නට විශේෂයෙන්ම අභිධර්ම මාර්ගයේ වැනි පොත්පත් පරිශීලනය කරමින් රේරුකාණේ චන්ද්‍රවිමල නායක හමුදුරන්ගේ අභිධර්ම මාර්ගයේ වගේ පොත්පත් පරිශීලනය කරමින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව කරුණු කාරණා වැඩිපුර යොදා ගන්නට. එතකොට අතිමහත්තාරම්මන වීථි කියනකොට චක්කුද්්වාරික අතිමහත්තාරම්මන වීථිය පිළිබඳව කතා කරනකොට ඇහැට රූපයක් ස්පර්ශ වීමෙන් පස්සේ රූපයක් ගැටීමෙන් පස්සේ අපි රූපයන්ගේ ඉදීම ගැන කතා කරනකොට අපි කතා කරනවා ඉපදීමෙන් පස්සේ සතලොස් ආයු කලාපයක් ඇති ආයු කාලයක් ඇති රූපයන්ගේ පහළවීම පිළිබඳව ඒකට රූප කලාපයේ ආයු කාලයේ ඒ සතලොස් චිත්තක්ෂණයයි කියලා චිත්තක්ෂණ 17ක ආයු කාලයක් කියලා කතා කරනවා. ඉපිද එක චිත්තක්ෂණයක් ගිය රූපයක් ඇහැට ප්‍රසාදයට අරමුණු වෙනකොට ඉපිද එක චිත්තක්ෂණයක් ගියපු රූපයක් තමයි ඇහැට අරමුණු වෙන්නේ. ඊට පස්සේ ඒ රූපාරම්මණය අරමුණු කරගෙන සිත් පහළ වීම නැතිනම් භවාංග චිත්ත සම්පතියෙන් සිත චලනය වෙමින් භවාංගයෙන් සිත නැගී සිටමින් ඒ සිත ద్వාරයේ ద్వාරයේ කරා යොමු කරමින් ద్వාරයේහි සිත පහළ කිරීම සිද්ධ කරනවා අපි කියනවා අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද ద్వාරා වජ්ජන කියලා එතකොට මේ අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියන මේ අවස්ථාවන් දක්වන්නේ භවාංග සිත් හැටියටමයි. හැබැයි මේවල වෙනස්කමක් තියෙනවා. ඒ නිසා අතීත භවාංගය කියලා කතා කරන්නේ අර රූපයේ ඉපදිලා එක චිත්තක්ෂණයක් ගියාට පස්සේ තමයි ඇහැට ගැටෙන්නේ. එතකොට අන්නේ එක චිත්තක්ෂණයක් ඉක්ුත් වූ රූපයක් ගැටෙන මොහොතකදී ඒ අතීත භවාංග කියලා කියන්නේ ඉක්ුත් වූ චිත්තක්ෂණයේ රූපේ නොදැක ඉක්ුත් වූ මොහොත. ඊට පස්සේ ඊළඟට ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ ගැටීම සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවේදීම භවාංග චිත්ත සංතතියට ඒක දැනෙනවා. ඒයින් චලනය වෙනවා. ඊට පස්සේ තමයි ద్వාරය ආවර්ජන කරන්නේ. ඊට පස්සේ ద్వාරාවර්ජණය සිද්ධ කරලා ඒක දර්ශන කෘත්‍ය සම්පාදනය කරගෙන සම්පටිච්ඡන සම්තිරණ වත්තපනාදී සිත්වල පහළ වීමෙන් පස්සේ ජවන් සිත් හතක් විදිහට ඒ රූපය ජවන වශයෙන් කුසල අකුසල ජවන වශයෙන් දැනගෙන ඉන් අනතුරුව තදාරම්මන සිද්දකක පහළ වීමෙන් පස්සේ ඒ වීතිය අවසානයේට යනවා. මෙන්න මේකට කියනවා අතිමහත්තාරම්මන වීතිය කියලා. එතකොට මේ අතිමහත්තාරම්මන වීතියේදී රූපේහි ආශ්‍යතර එක ඉපදෙක චිත්තක්ෂණයක් ගිහිල්ලා ඊට පස්සේ අර තදාරම්මන සිත් උපදිනකොටම මේ සතලස් ආයු කාලය අවසන් වෙනවා. එතනින් පස්සේ රූපයත් රූපේ කාලයේ අවසන් නිසා ඒ රූපයත් නිරෝධයටපත් වෙනවා. ඉතින් මේ මේ පිළිබඳව මේ කතා කරන්නේ මේ පිළිබඳව තිබෙන අර්ථ විවරණයන් නැතිනම් මේ පිළිබඳව තිබෙන විග්‍රහය ධර්මානුකූල විග්‍රහය පිළිබඳව තමයි කතා කරන්නේ. මේක ගැන වෙනම ගැඹුරට කතා කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. මේ කාරණාව ස්මතු කිරීම සඳහා ත්‍රිපිටකයේ හිමනාද තියෙන්නේ? ත්‍රිපිටකයේ නැති දේ මොකක්ද? ත්‍රිපිටකයේ තිබෙන මූලාශ්‍රම අතර ඇඳිලා ඉන්න පුළුවන් සීමාවන් මොනවද? ඒ දේවල් අපිට වෙනමම කතා කරන්න වෙනවා. හැබැයි මේ කියන අතිමහත් ආරම්මන වීතිය මෙන්න මෙයයි කියන එක ත්‍රිපිටකයේ කොතනකදවත් දැක්වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අතිමහත් ආරම්මන වීතිය හැටියට මේ වීතිය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පරිපූර්ණ වීතියක් හැටියට අතීත භවංග භවංග චරණ භවංග උපච්ඡේද කියන මේ භවංග කණේට වැටෙන ඒ සිත් තුනත් එක්කම ඉන්පසුව ධාරාවජන සිතෙහි පටන් තදාරම්මන සිත දක්වා ඒ 14ක් පවතින ඒ චිත්තක්ෂණ වශයෙන් පවතින සිත් 15 වීම විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අතිමහත් ආරම්මන වීතියක පෙළගැස්ම ඊට පස්සේ අපිට මහත් ආරම්මන වීති හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මහත් ආරම්මන වීති කියලා වීතිහක්ක කියලා කියන්නේ ආරම්මණය අර අතිමහත් ආරම්මනව නැහැ ඊට වඩා ඉපෙදෙලා චිත්තක්ෂණයක් ගිහිල්ලා තමයි පළමු මට්ටමේදී හැට පෙනුනේ දැන් මෙතනදී ඉපෙද චිත්තක්ෂණ දෙකක් ඉක්මුණාට පස්සේ තුන්වෙනි චිත්තක්ෂණයේදී හැට ගැටෙනවා පළවෙනිට අතිමහත් ආරම්මණයේදී ඉපෙද එක චිත්තක්ෂණයක් ගියපු රූපය තමයි හැට පෙනීම හැට ගැටුනේ දැන් මහත්ආරම්මන වීතියේදී පිට චිත්තක්ෂණ දෙකක් ගත වූ රූපය ඇහැට ගැටෙනවා. එහෙම නැතිනම් ඉපිද චිත්තක්ෂණ තුනක් ගත වූ රූපය ඇහැට ස්පර්ශ වීම සිද්ධ වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මේ මහත්ආරම්මන වීතියෙන්ගේදී අර ජවන සිත්වල පහළ වීමෙන් පස්සේ ඒ වීතිය බිඳෙනවා. ජවන සිත්වල පහළ වීමෙන් පස්සේ වීතිය බිඳෙනවා. තදාරම්මන සිත් උපදින්නේ නැතු. තදාරම්මන සිත් උපදින්නේ නැතුව භාංග පතණය වෙනවා. හැබැයි ජවන සිත් දක්වා පහළ වීම සිද්ධ වෙනවා. ඒකට වෙනස මොකද්ද? ඉපිද ඒ ඇහැට ගැටෙන රූපය ඉපිද චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ගත වූ රූපයක් ඇති වෙනවා නම් ඒකට කියනවා මහත්තරම්මන වීති දෙකක් කියලා. එතකොට ඒ එබඳු මට්ටමේ රූපයක් ස්පර්ශ වෙලා ඒ පිළිබඳව සිතේ පහළ වීම සිදුවන ආකාර පිළිබඳව ගත්තාම ඒ මට්ටමේදී සිත උපදින්නේ මහත් ආරම්මන වීතියින් විදිහට. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා පරිත්තාරම්මන වීති. පරිත්තාරම්මන වීති කියනකොට දැන් අපි මහත්තාරම්මන වීති කිව්වේ මොකද්ද? ඉපිද චිත්තක්ෂණ දෙකක් ගෙවි තුන්වෙනි ක්ෂණයේදී ඇහැට පෙනෙන ගැටෙන රූපය ඉපිද චිත්තක්ෂණ තුනක් ගෙවි සතරවෙනි ක්ෂණයෙහි ඇහැට පෙනෙන රූපය තමයි අපි මහත්ආරම්මන කියලා කතා කරන්නේ. ඊට පස්සේ අපිට හම්බෙනවා පරිත්තාරම්මන කියලා ඉපිද චිත්තක්ෂණ හතරකට පස්සේ. ඉපිද චිත්තක්ෂණ හතරකට පස්සේ පස්වෙනි චිත්තක්ෂණයේදී ඇහැට ගැටෙන රූපය. එහෙම නැත්නම් හයවෙනි චිත්තක්ෂණයේදී ඇසට ගැටෙන රූපය. හතේදී, අටේදී, නවයේදී, දහයේදී කියන මෙන්න මේ විදිහට පරිත්තාරම්මන වීති අපිට හම්බෙනවා හයක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පරිත්තාරම්මණය කියලා කියන්නේ ආරම්මණය පරිත්තයි කියන එක. ආරම්මණය කෙටි, ආරම්මණයෙහි පැවැත්ම නැහැ. ආරම්මණය අවසානයේ දක්වා සිත් පහල කරනකම් පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙන්න මේ සිත්වලට කියනවා පරිත්තාරම්මන වීති පරිත්තාරම්මන සිත් කියලා කියනවා. එතකොට මෙන්න මේ පරිත්තාරම්මන වීති පරිත්තාරම්මන සිත් කියලා කතා කරන මේ තැනේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අර සිත් චිත්ත වීති විතියට පහළවන සිත්වලදී අර ඊට පෙර ආතුව සිත් ටික අතීත භවංගාදී සිත් වලින් තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් ద్వාරයේ කොහොමත් ආවර්ජනා වෙන්න පෑ ద్వාරාවර්ජණය ඊට පස්සේ විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන. එතකොට මෙතන අපි දකිනවා සිත්වල පහළ වීම විදිහට ගත්තාම එතන සිත් පහක පහළ වීමක් දකින්න. එතකොට භවාංග චලනේ නම් ගත්තාම භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජනය, ඒ වගේම විඥාණය, චක්කු විඥාණය කියමුක අපි, සම්පටිච්ඡනය, සම්තිරණය, වොත්තපණය කියලා ඒ අවස්ථාවනකොට සිත් හතක පැවැත්මක් තියෙනවා. එතකොට සිත් හතක පැවැත්මක් වෙනකොට දැන් ඉපිද චිත්තක්ෂණ හතරක් ගත වෙලා පස්වෙනි චිත්තක්ෂණය තමයි පේන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට අර පස්වෙනි චිත්තක්ෂණේ පේන පස්වෙනි චිත්තක්ෂණේ නම් පෙනීම වෙන්නේ අනිත් එක අපි අතීත භවාංග නැතිනම් ඒ වෙලාවේදී රූපේ දැනගන්න සිත භවාංග සිතට පුළුවන් කමක් ලැබිලා නැහැ නේ රූපේ ස්පර්ශ වෙන බව තේරුම් ගන්නට. අන්න ඒ නිසා ඒ හැම තැනකදීම අතීත භවං අතීත භවං අතීත භවං අතීත භවං ආදී ලෙස එතන සතරක එකතුවක් සිද්ධ වෙනවා. ඒකට එතන හතරක් එකතු වෙනකොට චිත්තක්ෂණ 11ක් ගත වෙලා ඉවරයි වත්තපන සිත ළඟට එනකොට. එහෙනම් දැන් අර යවන් සිත් හතකුත් ඉපදිලා තදාරම්මන දෙකුත් උපදින්න තරම් ඒ රූපේහි ආයු කාලයක් ඇත්තේ නැහැ. අන්න ඒ හේතුව නිසා ඒ ජවන් සිත් හත සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැතිනම් විශේෂ අවස්ථාවල හැරුණකොට සාමාන්‍යයෙන් චිත්ත න්යාමයේ තමයි ජවන්සිත හතක් උපදවන්නට පුළුවන් කමක් නැත්නම් ඒ ජවන්සිත එකක්වත් උපදින්නේ නැතුව වොත්තපන සිත් කීපයක් පහළ වෙලා ඒ චිත්ත වීතිය නතර වෙන එක. අන්න ඒක තමයි පරිත්තාරම්මන වීතිය වල තියෙන ස්වභාවයේ බවට පත්වන්නේ. අන්න ඒ විදිහටම ඊට පස්සේ අතිපත් පරිත්තාරම්මන වීථි කියලා කියනවා. එපිද චිත්තක්ෂණ 11කින් පස්සේ 12කින් 13කින් 14කින් 15කින් පස්සේ මෙන්න මේ ආකාරයට ස්පර්ශවන දේවල් තියෙනවා නම් අන්න එබඳු රූප ඊටමත් දුර්වල ස්වභාවයෙන් යුක්තයි. අන්න එබඳු රූපයන්ගේ ස්පර්ශ වීම කියන එක අතිපරිත්තාරම්මන වීථියේ හැටියට දක්වනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට අතිමහත්තාරම්මන මහත්තාරම්මන සහ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වීථීන් කියන මේ වීථීන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ මනෝද්වාරිකව සිත් පහළවන ආකාරය පිළිබඳව අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා විභූතාරම්මන සහ විභූතාරම්මන කියලා අවස්ථා දෙකක්. එතකොට ආරම්මනේ විභූත සහ විභූත වෙනකොට ආරම්මනේ ප්‍රකට වූවක් බවට පත් වෙනකොට සහ අප්‍රකට වූවක් වෙනකොට මේ විභූතාරම්මන සහ විභූතාරම්මන කියන බෙදීම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේක මනෝද්වාරිකව අපි රූපාදී දේවල් අරමුණු කරන කල ඇතිවන සිත තමයි වීතියෙන් තමයි මේ විදිහට විභූතාරම්මන අවිභූතාරම්මන ආදී ලෙස බෙදන්නේ. එතකොට විභූතාරම්මන දිහා බැලුවාම අපිට විභූතාරම්මන සිත්තර 15 වීම කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අර අති අතිමහත් ආරම්මණය පිළිබඳව කතා කළා වගේම එහෙම දැකපු රූපයක් ඒ සත්ත්ව දශක සත්ත්වස්කර ආයු කාලයක් ඇති රූපයක් පිළිබඳව යම්කිසි විදිහකින් අපි මෙනෙහි කරනකොට ඒ මුල් කරගෙන අපි සිහිපත් කිරීමක් සිතෙන් මෙනෙහි කිරීමක් කරනකොට ඒ භවාංග චලනය වෙලා භවාංග උපච්ඡේදනය වෙලා මනෝද්වාරික මනෝද්වාරා වජ්ජනය වෙලා මනෝද්වාරිකව සිත පහළ වීම සිද්ධ වෙනවා ඉපිදේක්ෂණයක් කියපු රූපයක් යම් කිසි විදිහකින් සිතින් අරමුණු කරනකොට අන්න ඒබඳු අවස්ථාවකදී සිතට අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ අවස්ථාවේදී භාංග චලනයෙන් පස්සේ මනෝද්වාරාවර්ජණය උපදිනවා. එතකොට භාංග උපච්ඡේදනය වෙලා මනෝද්වාරාවර්ජණය මනෝද්වාරික සිත්වල පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මනෝද්වාරික සිත්ෙන් පස්සේ ජවන ජවන සිත් පහළ වෙලා ඒක තදාරම්මන දෙකක් ඉපදිලා ඒක නැති වෙනවා මේකට අපි කියනවා පළමුවන විභූතාරම්මන වීතිය කියලා මේ විදිහටම අර ඉපිද චිත්තක්ෂණ දෙකක් ගියාට පස්සේ තුන්වෙනි චිත්තක්ෂණයේ ස්පර්ශ වෙන එක තුනක් ගියාට පස්සේ හතර හතරක් ගියාට පස්සේ පස්වෙනි චිත්තක්ෂණයේ ස්පර්ශ වෙන එක මෙන්න මේ ආකාරයට අපිට විභූතාරම්මන වීථීන් වල හට ගැනීම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතනින් පස්සේ හයක් හතක් අතර උපදින මෙබඳු සිත් ඉපදීමෙන් පස්සේ ඒවා අවිභූතාරම්මන සිත් ඇටියට ගන්නවා. ඒකට අරමුණ පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් කමක් නැතුව සිත් පහළ වීම. මේ තමයි විභූතාරම්මන සහ අවිභූතාරම්මන ආදී ලෙස මේ සිත්වල පහළවීම පිළිබඳව කතා කිරීමේදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ජවන චිත්තෝත්පාදයන් උපදවන්නේ නැතිව සිත් පහළවන්නේ කොහොමද කියලාත් අහලා තියෙනවා. ජවන සිත් කියන්නේ වීථි පහළවන්නේ කියන එක. ජවන සිත් ඉපදෙන්නේ නැතුව. කියන්නේ ජවන සිත් පහළ වෙන්නේ නැති වීථි ගැන කතා කළොත් එහෙම අර මුලින් කතා කළා පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වීථීන් පිළිබඳව. එබඳු අවස්ථාවලදී ජවන සිත්වල පහළවීමක් ඇති වෙන්නේ නැහැ. කුසල ජවන හෝ අකුසල ජවන විදිහට ඒ සිත්වල පහළවීමක් අපට දකින්නට හෝ හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමයි මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වන ආකාරය. ඉතින් මේවා ඊටමත් විශාල වෙනස්ස පැහැදිලි කරගන්නට තියෙන පාඩම් විදිහට ඉගෙන ගන්න තියෙන දේවල්. ඒ නිසා මේවා නාමිකව විතරයි මේ ප්‍රශ්නයක් හැටියට යොමු නිසා පැහැදිලි කරන්නේ නැතිනම් ඒවා ඔබට අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් ඒවා වෙනමම අධ්‍යයනය කළ යුතුයි. මොකද ඒවා මේ කෙටියෙන් පිළිතුරු දෙන්නට පුළුවන් දේවලුත් නෙමෙයි. ඒවා කොහොම දීර්ඝ ලෙස අපිට සාකච්ඡා කරන්නට වෙන වෙනම දේශන මාලාවන් කරන් මාලාවක් කරනවා නම් කරන්නට වෙන විශේෂ පරාසයක්. ඒ වගේම පෙළදහම ඇතුලේ බෙදීම් අපිට ප්‍රධාන වශයෙන්ම එලෙසකට වෙන වෙනම බෙදා දැක්වීම කියන එක අපිට කොතනකදවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒ කාරණාවත් හැමදෙනාටම සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම ඊළඟට අපිට යොමු තිබෙන ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඒ වගේම ඉහත ප්‍රශ්නයට සමගාමීව අපිට යොමු වෙලා තියෙනවා මේ සෝවාන් මාර්ග වීතිය පිළිබඳවත් පැහැදිලි කරන්නට කියලා සෝවාන් මාර්ගයේ උපදිනකොට කොහොමද සෝවාන් මාර්ගයේ උපදින්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරන්නට කියලා සෝවාන් මාර්ගයේ උපදින අවස්ථාවලදී සෝවාන් මාර්ගය වීති පහකින් උපදින්නට පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානය මුල් කරගෙන ද්විତୀය තෘතීය චතුර්ථ සහ පංචම ධානයේ මුල් කරගෙන උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මන්ද ප්‍රඥ සහ තික්කපඤ්ඤ පුද්ගලයන්ට උපදින වීතීන් විදියටත් අපිට මේ වීතියේ සිත් උපදීම වෙනස් වෙන බව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම් කිසි විදිහකින් යම් කෙනෙක් සිත විදර්ශනා වශයෙන් භාවිත කිරීම තුළ එයාට ඒ මාර්ගසිත ඉපදීමට පෙර ආතෝ මාර්ගසිත උපදින්නට කලින් ආසන්න අවස්ථාවකදී මනෝද්වාරයේහි ඒ යම්කිසි අරමුණක් විදර්ශනා වශයෙන් ගැනීම මුල් කරගෙනම භවංග භවංග චලන භවංග උපච්ඡේද වෙලා මනෝද්වාරයෙන් ඒ විපස්සනා අරමුණම අරමුණු කරමින් එයම පරිකර්ම කරමින් උපචාර අනුලෝම ගෝත්‍ර සහ මාර්ග වශයෙන් සිත්වල පහළ වීම වෙනවා ඉන් අනතුරුව ඵලසිත දෙපාරක් පහළ වෙලා භවංගගත වෙනවා සිත්තේ මේක තමයි අපිට සෝවාන් මාර්ග වීතිය විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් තික්කපඤ්ඤ පුද්ගලයෙකුට අර පරිකර්ම අවස්ථාවට නොයා ඔහුට පරිකර්ම කිරීමක් නැතුව එය උපචාර වශයෙන් පහළ වෙලා අනුලෝම වශයෙන් පහළ වෙලා ගෝත්‍ර භූ වශයෙන් ඊළඟට සිත ගෝත්‍ර භූ සිත විදිහට පහළ වෙලා ඒ සිත් වශයෙන් පහළ වෙන්නේ ඊටමත් බලවත් කාමාවචර කුසල ජවනයක්මයි පහළ වෙන්නේ ඊට පස්සේ මාර්ගසිතෙහි පහළ වීමෙන් අනතුරුව ඵලසිත පහළ වීමෙන් ඵලසිත දෙවරක් පහළ වීමෙන් ආපහු භවංගපතනේ සිද්ධ වෙනවා මේක තමයි ඒ සෝතාපන්න පුද්ගලයෙකුගේ චිත්ත වීතිය චිත්ත වීතියෙහි යෙදීම බවට පත් වෙන්නේ. ඉතින් මේක නාමිකව තමයි මේ විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් එය මුලින් කිව්වා වගේම ඒ වගේ දේවල් අපිට බොහොම විස්තරාත්මකව ඉගෙන ගන්නට තියෙන දේවල්. ඉතින් ඒ දේවල් වලදී යම් කිසි ආකාරයකින් යම් කරුණක් පිළිබඳව නොතේරෙන තැනක් තිබුණාම අහුවාම ඒක හරි පහසුයි අපිට පැහැදිලි කරන්නට අර සමස්ත විෂය පිළිබඳව ප්‍රශ්නයක් යොමු වුණාම ඒක මේ වගේ වැඩසටහනක් තුළ ඒ කියන්නේ බොහෝ දෙනාගේ දහම් ගැටලු පිළිබඳව පිළිතුරු ලබා දෙන අවස්ථාවකදී ටිකක් අපහසුාවක් තියෙනවා ඒ ගැන දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් කරන්නට ඉතින් ඒ නිසා මම හිතනවා ඒ යම් ප්‍රමාණයකට පමණක් අපිට කාලය යොදාගෙන තමයි පැහැදිලි කිරීම කරන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. ඊළඟට අපිට තිබෙන ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට දකින්නට පුළුවන් චුතිසිත ඊළඟ භවයේහි ප්‍රතිසන්දිසිත හා භවංගසිත ਸਰව ආකාරයෙන්ම සමානද කියලා. චුතිචිත්තය කියලා කියන්නේ මේ භවයේහි චුතිසිත කියලා කියන්නේ සහ ඊළඟ භවයේහි ප්‍රතිසන්දි සිත සහ භවාංග සිත කියන එක සමාන දහනවා නෑ කිසිම විදියකින් ඒක සමාන වෙන්නේ නැහැ. හැබැයි චුති චිත්තයයි ප්‍රතිසන්දි චිත්තයයි භවාංග චිත්තයයි එක හා සමානයි කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ චුතිසිත කියලා කියන්නේ අපි මේ භවයේහි පහළවන අවසාන වශයෙන් උපදින සිත තමයි චුතිචිත්තය කියලා කියන්නේ. අපේ ප්‍රතිසන්දියක් පිණිස ලබා ගැනීම සඳහා ඇතිවන කර්ම නිමිත්ත නෙමෙයි චුතිචිත්තේ විදිහට පහළ වෙන්නේ. චුතිචිත්තේ විදිහට පහළ වෙන්නේ මේ භවයට අපි ප්‍රතිසන්දි සඳහා පැමිණියා වූ ඒ සිත තිබුණා නම් ඒ බඳු වූම සිතක් තමයි චුතිචිත්තේ විදිහට පහළ වෙන්නේ. කියන්නේ භවාංග චිත්තේ විදිහටම තිබුණානේ. අන්නේ භවාංග සිත වගේම සිතක් තමයි මේ භවෙහි චුතිචිත්තේ හැටියට පහළ වෙන්නේ. ප්‍රතිසන්දිය ගන්නෙ චුතිචිත්තේට අනුව නෙමෙයි. ප්‍රතිසන්දිය ගන්නේ චුතිසිතට පෙර ආතු ආරමුණු කරපු කර්මයට ගතියට අනුව තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. චුතිචිත්තේ කියලා කියන්නේ මේ භවයේහි පහළ වෙන අවසාන චිත්තේ කියන එක. ඒක අර භවාංග සිත හා සමානව ගියපු සිතක්. එතකොට ඒ සිත මේ ප්‍රති මේ භවයේහි ප්‍රතිසන්දිගත් සිත හා සරව සමානයි. මේ භවයේහි ප්‍රතිසන්දිගත් සිත හා සමානයි මේ භවයේහි නැවත නැවත හටගත්ත භවංග සිත හා සමානයි මේ භවයේ උපදින චුතිචිත්තේ. මේ භවයේ උපදින චුතිචිත්තේ ලබන භවයේහි ඊළඟ ආත්ම භවයේහි උපදින ප්‍රතිසන්දි සිතට සමාන වෙන්නේ නැහැ. ඒ ප්‍රතිසන්දි සිත ලබන්නේ මේ භවයේහි උපදින චුතිචිත්තේට පෙර ගත්ත ඉපදුණු පෙර ඉපදුණු වීතියකදී ඇති වුණු ඒ කර්ම නිමිත්තක් අනුව තමයි ඒ ගත්ත අනුරූපීව තමයි කර්මයකට හෝ ගති නිමිත්තකට අනුරූපීව තමයි ඒ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. ඒක ඒකට මේ චුතිය සම්බන්ධයක් නැහැ. චුතිය කියන එක ඇතිවන්නේ මේ භවෙහි පහළවන අවසාන සිත විදිහට ඉපදීම විතරයි. ඒකෙන් වෙන වැඩ කොටසක් කරන සිතක් මේ මේ සිතේ මේ භවෙහි පහළවන අවසාන සිත වශයෙන් අර භවාංග පතණය වෙනවා වගේම වීතියකදී භවාංග පතණය වෙනවා වගේම අවසාන සිත විදිහට උපදින නිසා තමයි ඒකට චුතිචිත්තය කියලා කියන්නේ. ඒක ලබන භවයේහි ප්‍රතිසන්දියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේ භවයේහි ප්‍රතිසන්දිසිතත් භවාංගසිත සහ චුතිසිතත් කියන මේ සිත් තුනම එක හා සමාන ලක්ෂණයන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟට දහම් ගැටලුවක් ඉදිරියට යොමු වෙලා තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ කියවෙන පංචස්කන්ධයන්ගේ ඇතිවීම පිළිබඳව හා චිත්ත වීති ඇතිවීම පිළිබඳව අවබෝධ කරගත හැකිවත් පංචස්කන්ධයන්ගේ ඇතිවීම හා චිත්ත වීතියේ චක්කු විඥාණය සහ ඉන්පසුව ඇතිවන සිත් සහ චෛතසික සමග ගලපා ගැනීම අපහසුයි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා ඉල්ලීමක් කරනවා ඇත්තටම දැන් ධර්මයේ පිළිබඳව පැහැදිලි කරනකොට ඒ කෙරෙන න්‍යායන් සහ කෙරෙන ආකාරයන් තියෙනවා චිත්ත වීති න්‍යාය නැතිනම් චිත්ත වීති පිළිබඳව පැහැදිලි කිරීම පැහැදිලි කරන්නේ ඒක ත්‍රිපිටකය තුල පැහැදිලිවම සිතෙහි වීතීන් විදිහට වෙන වෙනම වෙන වෙනම ඇතිවන ආකාර පිළිබඳව පෙළ ගැසීමක් කරලා ඒ පිළිබඳව වෙනමම දක්වලා එහෙම එක තැනක ලැබෙන විග්‍රහයක් ඔතනකදීවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි අභිධර්ම පිටකය තුල සූත්‍ර පිටකය තුල අපිට ලැබෙන ධර්ම විග්‍රහයන් තුලින් ඒ සිතෙහි පෙළ ගැස්වීමක් විදිහට තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ චිත්ත වීති පෙළ ගැස්වීම කියන එක. ඒක සූත්‍රයන්ට ආදේශ කරනකොට ඒ නිසා න්‍යායක් විදිහට අපිට ගැළපෙනවා සහ නොගැළපෙනවා කියලා වැටහෙන්නට පුළුවන් තැන් තියෙනවා. ඒකෙන් කියන්නේ ගැළපෙනවා කියන එකේදී කියන්නේ අපි ඒක තැනකට සීමා වෙලා ඒක කොටසකට පමණක් ගලපා තේරුම් ගැනීම ඇතුලේ. නොගැලපෙනවා කියලා කියන්නේ සමස්තයක් සිදුවීමට ඒක ගලපන්නට යෑම ඇතුලේ ඇතිවන ප්‍රශ්නයක්. ඒකට මදුපිණ්ඩික සූත්‍රයේදී වගේ සූත්‍ර දේශනාවලදීත් ඒ වගේම තව බොහෝ සූත්‍රවලදීත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ චක්කු විඥාන අවස්ථාව චක්කු සම්පස්සය චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව මේ වගේ ධර්ම පිළිබඳව කරනු කරනු ලබන විග්‍රහයන් තුළදී ඒවා මේ අර එක චිත්ත වීතියක සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි චක්කුද්්වාරික වීතියක ඇතිවන ක්‍රියාවලියක් නෙමෙයි ඒවා චිත්ත වීති ගණනාවකින් ඇතිවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ කතා කරන්නේ චිත්ත වීති ගණනාවක ඇතිවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට තමයි මදුපිණ්ඩික සූත්‍රය ඒ වගේ තව ඇති බොහෝ සූත්‍රවලදී අපිට දකින්නට පුළුවන්කම තියෙන. දැන් චක්කුද්්වාරික වීතියකදී පමණක් ඔය කියන සියලු ආකාරයෙන් ඕක වීති විග්‍රහයේදී අපිට සමානුපාතික කරලා අරක තේරුම් ගන්නට ඒ නිසා පුළුවන්කමක් නැත්තේ නැහැ. රූපය පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට යනකොට අපි දන්නවා පළමුවෙනියටම චක්කු විඥානයේ දුර්වල අවස්ථාවක් රූපය ගැන දන්නේ නැහැ. ඊට පස්සේ ජවන් සිත්වල පහළ වීම තුලදීත් අර රූපාරම්මණය පිළිබඳව ඊටාම පැහැදිලිව ප්‍රඥප්ති ආදී වශයෙන් දැනගෙන නැහැ. එතකොට ඉබඳු සිත් ගණනාවක් කියන්නේ ඉබඳු වීති ගණනාවක් නැවත පහළ වීමයි. අනුබන්ධන වීතීන් නැතිවීමෙන් ප්‍රඥප්ති අරමුණු කරගෙන වෙනම වීතීන් පහළ වීමෙන් තමයි අපිට මේ සිත් චිත්ත වීති ගණනාවක පහළ වීමක් තුළ තමයි මේ රූපය කෙනෙක් අම්මා කියලා හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අර ඒ සමස්ත වීති ගණනාවක ක්‍රියාවලියක් තුළ ගණනය කරන්නට බැරි තරම් ක්‍රියාවලියක් ඇතුලේ අපිට ප්‍රක්ෂේපණය කරලා හදලා දීලා තියෙන අම්මා කියන රූපය පිළිබඳව කතා කරන තැනක් තමයි අපිට මදුපිණ්ඩික සූත්‍රයේදී දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ සමස්ත චිත්‍රය ඇතුලේ අපි විභේදනය කරලා හොයන්න පටන් ගත්තොත් එහෙම අර කියපු වීති න්‍යාය ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඇතුලේ ඒක දකින්න එපා. ඒ නිසා එතනදී යම් බඳු ආකාරයකට ඒ වීතිය හඳුනා ගන්නට අවශ්‍ය නම් සමහර වෙලාවට අපිට චක්කු විඥානය කියලා දකින්න ලැබෙනවා තමයි. හැබැයි චක්කු විඥානය කියලා අපිට දකින්න ලැබෙන අවස්ථාවකදී හිතන්න එපා චක්කු විඥානය කියන වචනේදී කියන්නේ අර චක්කු විඥාන සිත පමණයි කියලා කියන්නේ කියලා හිතන්න එපා. එතනදී චක්කු විඥාන සිත පමණක් නෙමෙයි රූපය දකිනවා කියන සමස්ත වීති දර්ශන කෘත්‍යම ඇතුළත් වෙන තැනුත් තියෙනවා. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සැප වූයේත්තේ දුක් වූයේත්තේ උපේක්ෂා සහිත වූයේත්තේ කියනකොට අපි දන්නවනේ එතන උපදින්නේ චක්කු සම්පස්සේ නිසා උපදින්නේ එක හිතක උපදින වේදනාව උපේක්ෂා සහගත විතරයි කියලා. එහෙනම් ඇයි ඒක සැප වූයේත්තේ දුක් වූයේත්තේ උපේක්ෂා වූයේත්තේ කියලා කියන්නේ? චිත්ත වීති ගණනාවක ගිහිල්ලා මනෝද්වාරිකව අපව ඇසුරු කරමින් ඒ අරමුණ සැප දුක් උපේක්ෂා වශයෙන් ගන්න අවස්ථාව ගැන කතා කළා මිසක අර සංප්‍රයුක්තව ඒ වෙලාවේ චක්කු විඥාන සිතේ උපදින වේදනාව ගැන කතා කළා එහෙම නෙමෙයි. එතකොට අන්න ඒ විදිහට අපිට අර සමානුපාතික කරන්නට බැරි වෙනවා අර න්‍යායන් ඒ තැන්වලට ගෙනල්ලා. එතකොට මදුපෙන්ඩික සූත්‍රයේදී වගේ ඇහෙන් රූපයක් දැකලා එතකොට ඒක පිළිබඳව මේ සංඥාවන් නැති කරගෙන යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තම් පపంచේති යම් පపంచේති පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ කියලා ඒකට මෙන්න මේ විදිහට යන පෙළක අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අර වීති සතහන් විදිහට. එකපාර අපිට ඒක අරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අපිට ඒ නිසා දල වශයෙන් අපිට දෙයක් තියාගන්න පුළුවන්කම තියෙනවා මිසක මෙන්න මේ අවස්ථාවයි කියන එක එතනදී අපිට ගලපන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක සූත්‍රයට අනුරූපීව එහි අර්ථය විමසා බැලීම තමයි අපිට එතනදී කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එහි කතා කරන ධර්මයන්ගේ ස්වභාවය දර්ශන කෘත්‍ය වෙන තැනක වෙන්නේ මොකද්ද? පෙනීම කියන තැනක සිද්ධ වෙන්නේ සිතේ මෙන්න මේ මේ ආකාරයකට චිත්තචෛතසික ධර්මයන්ගේ හට ගැනීමක් කියලා අර වීති න්‍යාය පිළිබඳ අවබෝධය තියෙන කෙනෙකුට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනම වෙනම නුවණක්. එතකොට අපි ප්‍රපංච කරනවා කියනකොට ප්‍රපංච කිරීම යනු අරගත් අරමුණක් පිළිබඳව මනෝද්වාරිකව මෙන්න මෙලි ආකාරයකට සිත් පහල කිරීමක් කියලා අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අර චිත්තක්ෂණ 17ක තියෙන වීතියක් ඇතුලේ ඊටමත් තද බල ලෙස අපි මේ අම්මා කියලා දැනගෙන අම්මා කියන අරමුණට තෘෂ්ණාවෙන් බැඳිලා අවසාන වෙලා තියෙනවා කියන තැනකින් ප්‍රපංච සංඥා සංඛ්‍යාත සංඥාවන් උපදෝගෙන අපි බැඳිලා තියෙනවා කියන එක මේ එක වීතියක මේ 17ක පමණක් වෙනවා කියන එක හිතන්න එපා. ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ වීති ගණනාවක ගණනය කරන්න බැරි තරම් ප්‍රමාණයක පහළ වීමක් එක තමයි අපිට ඒක අම්මම බවට පත් වෙලා ඒ අම්මා පිළිබඳව ඇලීම ඇති කරගන්නවා කියන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ කතා කරන පළවල් දෙක සමානුපාතික කරන්නට බෑ. එහෙනම් ඇයි මේ දෙක දෙකක් විදිහට තියෙන්නේ? අර සූත්‍ර පිළිබඳව පරිශීලනය කරනකොට අපිට මේ දැනුම තිබුණාම හරි පහසුයි පෙනෙන යථාර්ථය මෙන්න මේකයි. එහෙම පේන තැනක ඒබඳු වීථීන්ගේ පහළවීම තුරුණතුවම නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට හටගන්න වීථීන්ගේ ස්වභාවය මේකයි. අර යථාභූත ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න අර අවබෝධය අපිට පහසුවක් වෙනවා. අපිට ඒ අවබෝධය උපකාර වෙනවා. ඒක තමයි එතනදී අපිට ලැබෙන ප්‍රධානම උපනිශ්‍රේ බව ප්‍රධානම හේතුව බවට පත්වන්නේ. ඒක නැති වුණොත් එහෙම අපිට මේ අර අවබෝධය බොහොම පැහැදිලිව ගන්න අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ අවබෝධයට අර කරුණු ටික වැදගත් වෙනවා. නමුත් මේ දෙක සංසන්දනය කරමින් පමණක් කරුණු ග්‍රහණය කරගන්න අපිට අපහසු වෙනවා ප්‍රායෝගිකව. මොකද ඒ එක කරුණක් ඇතුළත අපිට බොහෝ කරුණු අන්තර්ගතව තියෙනවා. සමහර වෙලාවට චක්කු සම්පස්සේ කියනකොට සමහරලාට චක්කු විඥානය කියලා කියනකොට ඒක ඇතුලේ සියලු කෙලෙස් සහිත දේවල් ටිකත් ඇතුළත් කරන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඇස මායя, රූපේ මායя, චක්කු විඥානයේ මායя කියලා කියනකොට මහන්නේ ඇස ප්‍රහාණය කළ යුතුයි, රූපේ ප්‍රහාණය කළ යුතුයි, චක්කු විඥානයේ ප්‍රහාණය කළ යුතුයි කියලා කියනකොට එබඳු අවස්ථාවලදී මේවා ප්‍රහාණය කරන්න කියලා කියන්නේ මේ ඇහැ චක්කු ප්‍රසාද උපදින්න නැතුව තියාගන්නවා. රූප පේන්නේ නැති විදිහට හදාගන්නවා කියන එකක්වත්. එහෙම නැතිනම් විඥානය අයින් කළා දාන්න කියන එකවත් නෙමෙයි. ඒවා අපිට අර වීථීන් විදිහට ග්‍රහණය කරගෙන ඒකට සංසන්දනය කළොත් අපිට ඒ ධර්මාර්ථය වර්ධිනවා. ඒ නිසා අපි එලෙසකට අර්ථ නොගෙන ඒක අර පිළිවෙලින් යථායෝග්‍ය විදිහට එය තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා කෙනෙක් මියගොස් චිත්තක්ෂණ 17කින් මිය යෑමට පෙර උපන් කර්ම කර්මජ චිත්තජ ආහාරජ රූප යන රූප සියල්ල අනුත්පාදයට යයි. නමුත් කය පෙර පරිදිම පවතින්නේ ඍතුජ රූප නිසාද? එසේනම් අප කය වැඩිපුර පවතින්නේ ඍතුජ රූපද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ගෙන් අපි අරගෙන බලනකොට මේ කය මුල් කරගෙන තියෙන්නේ වැඩිපුරම ඍතුජ රූප තමයි. අපි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ කම්මජ චිත්තජ ආහාරජ ආදී රූපයන්ගේ නැවත පහළ වීමක් නැහැ. ඒකට ඍතුජ රූප පරම්පරාව පමණක් පවතිනවා. ඒ ඍතුජ රූපයන් පමණක් වෙනස් වෙමින් එහි මේ වෙනස් වෙමින් යෑම සිදු කරනු ලබනවා. හැබැයි මේ රූපයේ මෙලෙස ගොඩනගන්නට මේ විදිහට ගොඩනගන්නට අර ආහාරජ රූප උපකාර කරලා තියෙනවා. කියන්නේ ඍතුජ රූපයට පමණක් මේක හදන්න පුළුවන් කමක් තිබිලා නැහැ. ඒකට ආහාරජ රූපේ උපකාර කළා. ඒ වගේම කර්මජ රූප උපකාර කරා. චිත්තජ රූප උපකාර කළා. ඒ නිසා තමයි එලෙසකට ගොඩනැගීම තිබුණේ. ඍචිජ රූපයන්ගේ මේ පැවැත්ම එලෙසට ගොඩනැගෙන්න පුළුවන්කම තිබුණේ අර රූපයන්ගේ උපස්තම්භක බව ලැබුණේ නිසා. දැන් ඒ උපස්තම්භක බව නැහැ. ඒ නිසා ඒ රූප නැහැ මෙතන. අර ඒ උපස්තම්භක බව ලැබගෙන පහළ වුණ ඍතුජ රූප પરම්පරාවේ පැවැත්ම විතරක් තියෙනවා. එතකොට ඒ ඍතුජ රූප પરම්පරාවේ පැවැත්ම ඍතුවට අනුව ඒක විපර්යාසයකට ලක් වෙමින් වෙනස් වෙමින් වෙනස් ආකාරයන්ටපත් වීම තියෙනවා. අනික් රූප ඉපදවීමක් නැති නිසා ඒ ඍතුවට අනුරූප භාවයට මේ කයපත් වෙනවා. ඒ අවස්ථාවේදී ඒකට පවතින්නේ ඍතජ රූප ටික පමණයි. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙනවා රහතන් වහන්සේලා භව නිරෝධය කර ඇති බැවින් පිළිගත් දානයකට වැඩම කරන්නේ කෙසේද කියලා පැහැදිලි කරන්නට කියලා. භව නිරෝධය කියලා කියන්නේ මේ ලෝකයේහි පැවැත්ම පිළිබඳව ඇති කරගත්ත නිරෝධයක්. ඒ කියන්නේ කාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ අරූප වශයෙන් හෝ ලෝකයේ පිළිබඳව පතිත වීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු පිළිබඳව පතිත වෙනකම ඒවා නිස්සෘත කරගන්න බවෙන් මිදීම ගැන කතා කරනවා මිසක මතකය හිමිවීමක් ගැන කතා කරනවා නෙමෙයි. භව නිරෝධය කියන්නේ ප්‍රඥාවෙන් මිදීමක් ගැන. භව නිරෝධයේ නිවන ඒ නිවන කියලා කියන්නේ මතකේ නැති තැනක කිසිවක් අමතක වී ගිහිල්ලා ඉන්න තැනක් නෙමෙයි. නුවණින් උපදවාගත්ත දෙයක් හැටියට වාසය කිරීමකුයි එතන තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් රාතන් වහන්සේ නම දානයක් බාරගත්තොත් සිහි කරන්න පුළුවන් කමක් තියෙනවා. සිහි කරන දේ සිහි කරන දෙයක් හැටියටත් නුවණකුත් තියෙනවා. එතකොට සම්මති ඥානේ නැතිලා ගිහිල්ලා නැහැ. සම්මතිය තුළ තියෙන වෝහාර ඥානයත් උන්වහන්සේට තියෙනවා. වෝහාරය වෝහාරයක් විදිහටත් දන්නවා. කියන්නේ ව්‍යවහාර කරනවා කියන එක ව්‍යවහාරයක් හැටියටත් දන්නවා. ව්‍යවහාරය ඇත්ත නෙමෙයි කියන්නත් දන්නවා. අපි අම්මා කියන ව්‍යවහාරය ඇත්ත කරගෙන ඒ ප්‍රඥප්තිය යථාර්ථයක් කරගෙන ඒක එළියේ ඉන්න කෙනෙක් හෝ දෙයක් හැටියට අපි මඤ්ඤණා කරනවා. උන්වහන්සේගේ දර්ශනය පැත්තෙන් කතා කළොත් උන්වහන්සේට රූපේ අම්මා වෙලත් නැහැ. ඒ වගේම උන්වහන්සේට අම්මා කියලා දැනගන්න එක රූපේ වෙලත් නැහැ. ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. Nirodhe තිබ්බා කියලා උන්වහන්සේ අම්මා ආවොත් ඒ අම්මා කියලා දැනගන්න නැතුව හිටියා කියනවා එහෙම නෙමෙයි. අපිට එළියෙන් බැලුවහම පේනවා උන්වහන්සේ දැනගන්නවා කොහොමද දැනගන්නේ උන්වහන්සේ දැනගන්න දේ දැනගන්න දෙයක් හැටියටත් දන්නවා රූපේ රූපේ පැත්තෙන් වෙන දේක් දන්නවා ඒක ඇතුලේ සිදුවන සියලු ක්‍රියාකාරීත්වය පිළිබඳව උන්වහන්සේ නුවණකින් පසු වෙනවා එනිසා රූපය විඳිනකොට අම්මා විඳිනවා කියන දුක උන්වහන්සේට එන්නේ නැහැ මොකද දැනගැනීම දැනගැනීම මාත්‍රයක් පමණක් බවත් දකින්න දේ දැකීම මාත්‍රයක් පමණක් බවත් නුවණ තියෙන නිසා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ එතකොට සම්මුති විදිහට වෝහාරයේ තුල තියෙන නුවණ උන්වහන්සේට නැති වෙලා ගිහිල්ලාද? නෑ වෝහාරයේ තුල තියෙන නුවණ නැති වෙලා ගිහිල්ලා නෑ. ඒ නිසා අම්මට කතා කරයි, අම්මා බලන්න යයි, හැම දෙයක්ම කරනවා. ඒ නිසා දානෙකට යන්න පුළුවන් කමක් තියෙනවා. දානෙකට මේ වඩින වඩින ගමම්ම මහන්සියට අනිත් අයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒවල ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. කෙලෙසේ ගැටලුවකුයි තියෙන්නේ. ඒකට රහතන් වහන්සේ බාරගත් දානයකට වඩිනවා කියන එකේදී උන්වහන්සේ දානයක් බාර ගැනීම හෝ එතන සිහි කිරීම කියන එකේ සිහි කරන බව නැති වෙලා කියන එක නෙමෙයි භව නිරෝධය කියලා කියන්නේ. සිහි කරන එක නැති වෙලා යන්නේ නෑ ඩිමෙන්ෂියා හැදෙනා වගේ දෙයක් නෙමෙයි නිවන් දකින්නවා කියන එක. හැබැයි සිහි කරන දේ සිහි කරන දෙයක් හැටියට කෙනෙකුට නොවන නැති වුණොත් විඤ්ඤා විඤ්ඤාතේ විඤ්ඤාතයක් හැටියට අවබෝධයක් නැති වුණොත් පවතින දේ නම් අපි හිතන්නේ ඒ බවටපත් වුණොත් හිතන දේ නම් තියෙන්නේ ওই දෙක ඔක්කොම එකක් බවටපත් වෙනකොට ඒ අයට මේ ලෝකයේ ඇත්ත වෙලා තියෙනවා. රහතන් වහන්සේට ඒ ලෝකයේ ඇත්ත වෙලා නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි ලෝකේ පරිහරණය කරන්නට තියෙන නුවණ උන්වහන්සේට ඉවත් වෙලා ගිහිල්ලා නැහැ. උන්වහන්සේ ඇත්ත දැනගෙන පරිහරණය කරනවා. උන්වහන්සේ ලෝකයේහි යථාර්ථය තේරුම් අරගෙන යථාර්ථය දැනගෙන පරිහරණය කරනවා. දර්ශනීය පැත්තෙන් කතා කළොත් උන්වහන්සේ කවදාවත් බාරගත්තු දානයක් තිබිලත් නැහැ දානෙකට වැඩිලත් නැහැ දානෙකට වඩින්න කෙනෙක් ඉඳලත් නැහැ උන්වහන්සේට හුදු හේතුඵල ධර්ම න්‍යායයක පැවැත්මක් නැතිනම් හේතු නිසා ඵල ධර්මයන්ගේ හට ගැනීමක් හම්බෙලා තියෙනවා හේතු නැති වෙනකොට ඵලයක් ඵල නිරෝධයක් හම්බෙලා තියෙනවා ඒක දර්ශනීය පැත්තෙන් කතා කරනකොට උන්වහන්සේගේ ඥාන දර්ශනීය පැත්තෙන් කතා කරනවා හැබැයි උන්වහන්සේගේ ඥාන දර්ශනය පැත්තෙන් කතා කරනකොට ඒක උනා කියලා උන්වහන්සේට ඊබඳු දර්ශනයක් තියෙන තැනක සම්මුතිය ඥානයක් නැති වෙලා නැහැ. වෝහාර ඥානය නැති වෙලා ගිහිල්ලා නැහැ. අමතක වෙලා ගිහිල්ලා නැහැ. උන්වහන්සේට දකින්න දේ ගැනත් නුවණයි, දැනගන්න දේ ගැනත් නුවණයි, දැනගන්න දේ එකක්, දකින්න දේ තවත් එකක්. ඒ වගේම ඒ තුල ඇති වෙන ව්‍යවහාරය පිළිබඳවත් උන්වහන්සේට නුවණක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කිසිම ගැටලුවක් නැතුව දාණයට වඩිනවා. ඇත්තටම අපි ගැටලුවක් කරගන්නට මෙතනදී වෙලා තියෙන අපිට මේක ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ අපි කෙලෙස් සහිත මනසකින් රහතන් වහන්සේගේ தත්වය පිළිබඳව කල්පනා කරන එක. ඒ කියන්නේ අපි කෙලෙස් සහිත භවෙන් හිතන එක තුලින්ම රහතන් වහන්සේත් හිතනවා ඒ විදිහට තමයි ඒක වෙන්න ඕනේ කියලා හිතන එකේ තමයි ගැටලුව තියෙන්නේ. යථාර්ථය දැනගෙන අවබෝධ කරගෙන පරිහරණය කිරීම කියන එක අපිට වෙනවම තේරුම් ගන්නට වෙන දෙයක්. නිවාප සූත්‍රයේදී අපිට ඊටාම පැහැදිලිව ඒ කාරණාව දකින්නට පුළුවන්කම තියෙනවා. අර මායයට හසු නොවන අය ඒ අය ඇවිල්ලා මායයේ තනකොළ කොටුවේ තනකොළ කනවා නැවත හසු නොවන තැනකට යයි යනවා. ඒ වගේ ලෝකයේහි ඇහැ රූප චක්කු විඥාන ආදී මේ දේවල් තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම ගලවලා අයින් කරලා දාලා කියන එක නෙමෙයි කියන්නේ. ඒ දේවල් උපදින තැනක ඒ දේවල් වල Nirodhe දකිමින් ඒ දේවල් පරිහරණයද කරමින් වාසය කරනවා. ඥාන දර්ශනය පැත්තෙන් ඒවා කියනවාද කියලා අහුවොත් නෑ ඒව වෙලා නැහැ. හැබැයි නාසයට හැට රූප පෙන්ලා නැද්ද කියලා අහුවොත් නෑ පෙනිලා තියෙනවා. පෙනෙන තැනක පවතින ධර්මයන් විඥාණයෙන් අසුරු කරගෙන කෙලෙස් උපදවන තැන විතරක් නාසය නැති කරගෙන තියෙනවා. එනිසා භව සංඥාව නිරෝධ කරගත්ත උන්වහන්සේට දානයක් හෝ දානයකට වඩින්න කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි දානයකට වඩිනවා මොකද උන්වහන්සේ එතන නුවණින් දකින නිසා. දැන ගැනීම සහ දැකීම දෙකක් කියලා දැනගත්තා වගේම උන්වහන්සේ සම්මුතිය තුළ ලෝක ව්‍යවහාරයේ නොඉක්මවා වාසය කරන නිසා උන්වහන්සේ දානයටත් වඩිනවා. එතකොට ලෝකයාට පේනවා ආ උන්වහන්සේ අපි වගේම මේ දානෙට වඩින්නේ. එහෙනම් උන්වහන්සේටත් කෙලස් තියෙන්න ඕනේ කියලා. නැතිනම් උන්වහන්සේටත් එහෙනම් මේ මට්ටම අපි මානසික මට්ටම තියනවා කියලා. අපි ඇත්ත කරගෙන යනකොට උන්වහන්සේක බොරුවක් බව දැනගෙන වාසය කරලා තියෙනවා. ළමයෙක් සෙල්ලම් කරනකොට සෙල්ලම් බඩු ටිකක් අරගෙන ඒ ළමයා ඒක ඇත්ත කරගෙන ජීවත් වෙනකොට අම්මා හෝ තාත්තත් ඒ දරුවත් එක්ක සෙල්ලම් කරනවා. සෙල්ලම්පත් වෙන දරුවා සෙල්ලම්පත් ඇත්තටම උයනකොට අම්මා හෝ තාත්තා ඒක සෙල්ලම්පත් බව දැනගෙන උයනවා. දෙන්නම උයන එක සමානයි කියලා පෙනුනට දෙන්නගේ නුවණ එතන කොටස් දෙකක තමයි ස්ථාන දෙකක තමයි තිබිලා තියෙන්නේ. හැබැයි දෙන්නම එකම දේ කරලා තියෙනවා. කෙනෙක් ඒක යථාර්ථය දැනගෙන කරලා තව කෙනෙක් යථාර්ථය නොදැනගෙන කරලා රහතන් වහන්සේ කියලා කියන්නේ මේ විදිහට යථාර්ථය අවබෝධ කරගෙන කරන කෙනෙක් මිසක යථාර්ථය නොදැනගෙන කරන කෙනෙක් නෙමෙයි. අපේ ස්වභාවය සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය යථාර්ථය නොදැනගෙන ඒබඳු කටයුතු වල යෙදීම කියන එක. ඊට පස්සේ අපිට ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා රූපාවචර අරූපාවචර භූමිවල උපදින්නේ පංච නීවරණ යටපත් කරමින් උපදවාගත් ධාන වලින් බව කියවේ. එහි වාසය කරන්නේද එම ධාන නොපිරිහි පවතින කල් පමණක් බවද කියවේ. එසේනම් එතුමන් අතින් කාමාවචර අකුසල් වන්නේ කෙසේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා බ්‍රහ්මෙන්කුට එබඳු අවස්ථාවක ප්‍රතිසන්දියක් ලබා ගත්තට පස්සේ දිට්ඨි සහගත මට්ටමේ සිත් පහලවන්නට පුළුවන්කම තියෙනවා. මිත්‍යා දෘෂ්ටි වගේ සිත් පහල. ඒගොල්ලෝ කාමයේ ඇසුරු කරමින් කාමාවචර සිත් පහල කරනවා කියන තැනකදී ඒගොල්ලෝ ගිහිල්ලා මේ ස්ත්‍රී පුරුෂ ආදී මේ රූප නිමිති දිහා බලමින් කාමයේ උපදවනවා කියන එක නෙමෙයි එතනදි කරන්නේ. ඒගොල්ලන්ට එතනත් පුද්ගල භව ඇසුරු වෙනවා. කෙලෙසේ කියන එක රූපාවචර කෙලෙස කියලා වෙනම ඇත්තේ නැහැනේ. කෙලස් ආශ්‍රව කියන දේවල් ඒවා පවතින තැන් දිහා බැලුවාම කුසල් කියන දේවල් දිහා බැලුවාම මිත්‍යා දෘෂ්ටිය කියනකොට ඒව හැම භූමියකටම පොදුයි මිත්‍යා දෘෂ්ටිය. ඒකට මේ මිත්‍යා දෘෂ්ටිය කියනකොට එතන උපදින්නේ ditthිසහගත අකුසලයක්. අකුසලය කාමාවචර ප්‍රතිසන්දි ගෙනල්ලා දෙන දෙයක්. රූපාවචර බ්‍රහ්මයන්ට ඇති වෙන්නේ වෙනම අකුසල්. ඒවා රූපාවචර භූමිය විතරයි. එහෙම දේවල් නැහැ. ඒ නිසා ඔවුන්ට ඇතිවන්නේද එබඳු ditthිසහගත සිත් උපදිනකොට ඒවා කාමාවචර සිත් හැටියටම තමයි ගණනය කරන්නේ. ඒ වලට විපාක ලැබුණොත් ඒක ලැබෙන්නේ කාම භූමියේහි කාමාවචර විපාක හැටියට තමයි ලැබෙන්නේ. එතකොට දැන් අපි දන්නවා කාමාවචර භූමිය වුණාට අකුසල් සිත් ඉපදුනාම අකුසල් සිත් දුගතියට යන්න පුළුවන්කම තියෙනවා. මිනිස්සුන්ට අකුසල් සිත් උපදිනවා. අකුසල් සිත් උපදිනවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ සුගතියක ඉන්න කෙනෙකුට. එයා දුගතියක ඉන්නවා කියන්නේ. එයා ප්‍රතිසන්දි විපාකයක් හැටියට සුගතිය කියන්නේ. ප්‍රතිසන්දි විපාකයක් හැටියට අරයා බ්‍රහ්මේ බ්‍රහ්මේ බ්‍රහ්ම ලෝකයක පහළ වෙලා ඉන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකයක පහළ වුණ කෙනෙකුට ditthිසහගත අකුසල සිතක් උපදින්නට පුළුවන්කම තිබුණා. තියෙනවා. ඒකෙන් කියන්නේ ඔහුට ධානය පිරිහෙනවා කියලා. ඔහුගේ විපාකයේම රූපාවචර විපාකයක් නිසා. එතකොට විපාකය වෙනස් වෙන්නේ සුගති විපාකයක් ලබනවා කුසලයකට. සුගති විපාකයේ ලබාගෙන එතන අකුසල් සිත් ඉපදුවා කියලා එයාට අර විපාකයේ පිරිහීමටපත් වෙලා නැහැ. ඒ වගේ තමයි මෙතනදී සුගති විපාකයක් එයා ලබලා තියෙනවා. ධානයේකට විපාකයක්. හැබැයි විපාකයේ පිරිහෙන්නේ නැහැ. අකුසල් සිතක් ඉපදුනා කියලා ඒ බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් පිරිහෙන්නේ නැහැ. හැබැයි අකුසල් සිත කියන එක ඒක රූපාවචර භූමියට අයිති දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක කාමාවචර භූමියටම අයිති දෙයක් විදිහට තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ තව අපිට දහම් ගැටලු කිහිපයක් යොමු වෙලා තියෙනවා. අපි ඉදිරි දේශනාවලදී අපි ඒවා සාකච්ඡාවට ගන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වමින් වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනා මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නේ